ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් සූත්‍ර දේශනාවක් ගැන අනංගන සූත්‍රය. ඔව්. භාග්‍යවතුන් වහන්සේ සවැට්නවර ජේතවනාරාමයේ ඉන්න කාලේ ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ තමයි මේ දේශනාව කරන්නේ. හරියටම හරි. මේකෙදි කතා වෙන්නේ අර අංගන, ඊගෙන නැත්තම් උපක්ලේශ යන නේද? ඒ කියන්නේ සිත කිලිටි කරන කෙලෙස්. ඔව්. ඒ කෙලෙස් සහ ඒ කෙලස් තියෙනවද නැද්ද කියන එක වගේම ඒ ගැන අපි දන්නවද නැද්ද කියන එකත් කොච්චර වැදගත්ද කියලායි මේකෙන් කියවෙන්නේ. හ්ම්. සූත්‍රයේදී පුද්ගලයන්ව වර්ග හතරකට බෙදනව නේද? මේ කාරණා පදනම් කරගෙන. අනිවාර්යෙන්ම. ඒක තමයි මේ දේශනාවේ මූලිකම කාරණය. ඒ වර්ග හතර තමයි පළවෙනි දෙවර්ගය ඒ කියන්නේ කෙලෙස් අර උපක්ලේශ තමන් තුල තියෙන අය නේද? ඔව් ඔව්. ඒ අයගෙනුත් එක වර්ගයක් තමයි තමන්ගේ හිතේ ඒ කෙලිටි දේවල් තියනවා ඒ තිය බව එයා දන්නේ නැහැ. හ්ම්. දෙවනි වර්ගය හිතේ කෙලෙස් තියෙනවා. ඒ වගේ මෙයාගේ බව දන්නවා. හරි. එතකොට අනිත් දෙන්න අනිත් දෙන්න තමයි කෙලෙස් නැති අය. ඒකෙනුත් තුන්වෙනි වර්ගය කෙලෙස් නෑ තමයි. ඒත් එයා ඒ බව දන්නේ නෑ. හරි පුදුමයි නේද? කෙලෙස් නැටුවත් ඒ බව නොදනින්න පුළුවන්. ඔව්. හතරවෙනි වර්ගය තමයි කෙලෙස් නැහැ. ඒ වගේම එයා ඒ බව දන්නවා. මේ වර්ගීකරණයේ තියෙන විශේෂම දේ තමයි කවුද උසස් කවුද පහත් කියලා තීරණය වෙන්න විදිය. ඒ කියන්නේ කෙලස් තියෙන අය අතරිනුත්. ඔව් කෙලස් තියෙන අය අතරින් ඒ බව දන්න කෙනා උසස් වෙනවා. ඒ වගේම කෙලස් නැති අය අතරිනුත් ඒ බව දන්න කෙනාමයි උසස් වෙන්නේ. හරියටම හරි. නොදෙනුවත්කම තමයි මෙතනදී පහත් විභේත සලකන්නේ. ඒකට හේතුව මොකද්ද? ආයුෂ්මත් මොග්ගල්ලාන හාමුදුරුවෝත් මේ ප්‍රශ්නේ අහනව නේද? ඔව්. සාරිපුත්ත හාමුදුරුවේකට දෙන උත්තරේ හරිම පැහැදිලි. උන්වහන්සේ කියනවා තමන්ගේ හිතේ කෙලෙස් තියෙනවා කියලා නොදන්න කෙනා ඊට වේවයින් මිදෙන්න උත්සාහයක් ගන්නෙ නෑ නේද? නෑනේ. එහෙම උත්සාහ නොකරන නිසා එයා අර රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් එක්කම ඒ කිලිටි වෙච්ච හිතින්ම තමයි මැරෙන්නේ. ඒක උපමා කරන්නේ මල බැඳිච්ච කිලිටි තඹ භාජනයකට. ඒක හොදන්නේ නැතුව පිරිසුදු කරන්නේ නැතුව පැත්තකින් තිබ්බම මොකද වෙන්නේ? තවත් කිලිටි වෙනවා. අන්න ඒ වගේ කියලායි කියන්නේ. හැබැයි Tamange කෙලස් ගැන දන්න කෙනා ඊළා උසස් වෙන්නේ කොහොමද? අන්න එයා තමයි උත්සාහවන්ත වෙන්නේ. Tamange හිතේ කෙලස් තියෙන බව දන්න නිසා එයා ඒව නැති කරන්නේ වීරිය කරනවා. හරි. එහෙම වීරිය කරනකොට එයාට අවස්ථාම ලැබෙනවා රාග ద్వේෂ මෝහ නැති කරලා පිරිසිදු හිතකින් මැරෙන්න. ඒකත් අර තමබාජන උපමාවෙන්ම කියනවා. කොහොමද ඒක හරියට කිලිටි තඹ භාජනයක් වුණත් අපි ඒක පාවිච්චි කරනවා නම් නිතර නිතර මදිනවා නම් ආ ඒක දිලිසෙනවා. ඔව් අන්න ඒ වගේ කියලායි කියන්නේ. පාවිච්චි කරලා පිරිසිදු කළාම ඒකේ කිලිටි බව නැති වෙලා යනවා. එතකොට අර තුන්වෙනි කෙනා කෙලස් නැහැ ඒත් ඒ බව දන්නේත් නැහැ. යාට මොකද වෙන්නේ? එයා පහත් වෙන්නේ ඇයි? ඒකත් හරිම සියුම් කාරණයක්. එයා තමන්ගේ හිත පිරිසිදුයි කියලා දන්නේ නැහනේ. ඔව්. ඒ කියන්නේ පිරිසිදුව තිබ්බ හිත ආයෙත් කිලිටි වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒකයි. රාගය නිසා යාගේ හිත කිලිටි වෙලා අන්තිමේදී රාගාදී කෙලෙස් එකම මැරෙන්න පුළුවන්. උපමාව තමයි හොඳට පිරිසිදු කරපු තඹ වාජනයක්. ඒත් ඒක පාවිච්චි නොකර දූලි තීර තැනක පැත්තකට කළා තිබ්බොත් ඒකත් කිලිටි වෙනවා. අන්න ඒ වගේ. එහෙනම් එකකින් උසස්ම තත්වය වෙන්නේ හතරවෙනි පුද්ගලයා. කෙලෙස් නැති බවත් දැනගෙන ඉන්න එක. අනිවාර්යෙන්ම. ඒ පුද්ගලයා දන්නවා තමන්ගේ හිතේ කෙලෙස් නැහැ. තමන් පිරිසුදුයි කියලා. ඒ දැනුවත්කම නිසා එයා ලෝකයේ අරමුණු දිහා සුබයි කියලා ආශාවෙන් බලන්න යන්නේ නැහැ. රාගයට හිත යටපත් කරගන්න දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ එයා ඒ පිරිසිදු බව රැකගන්නවා. ඔව්. එයා පිරිසුදු හිතින්ම ඉන්නවා. ඒක හරියට අර පිරිසුදු තම භාජනය නිතරම පාවිච්චි කරනවා වගේ, නිතරම පිරිසුදු කරනවා වගේ. එහෙම කරද්දී ඒක තව තව දිලිසනවා නේද? ඕ ඒක ඇත්ත. හරිම පැහැදිලියි. උපමාව මේ ටික අහගෙන ඉද්දි මට හිතුණා මොග්ගල්ලාන හාමුදුරුවෝ අහන අනිත් ප්‍රශ්නය. ඒ තමයි මේ උපක්ලේශ කියන්නේ මොන වටද? හරියටම හරි. මොකද අපි කතා කළේ උපක්ලේශ තියෙනවා නෑ දන්නවා දන්නේ කියලානේ. ඉතින් මොනවද මේ උපක්ලේශ? ඔව්. සාරිපුත්ත හාමුදුරුවෝ දෙන පිළිතුර තමයි ඒවා ලාමක එකන පහත් ආශාවන් නිසා හිතේ ඇතිවෙන පෞකාර අකුසල් සිතුවිලි. පාපීය කුසල් ධර්ම කැලත් කියනවා. ලාමක ආශාවන්. හ්ම්. සූත්‍රයේ ඒවට උදාහරණ ගොඩක් දෙනව නේද? ඒව ටිකක් විස්තර කරමුද? ඔව්, ගොඩාක් උදාහරණ තියෙනවා. ඒව ඇත්තටම අපේ ඉදිරියදා ජීවිතවලටත් සම්බන්ධයි. ඒ කොහොමද? මේමයි උදාහරණයක් විදිහට කෙනෙක් හිතනවා මම අතින් වරදක් වුණා නම් ඒක අනිත් අය දැනගන්න එකක් නෑ කියලා. හ්ම්. හැබැයි කවුරු හරි එක දැනගත්තම එයාට කේන්ති යනවා. අන්න ඒක උපක්ලේශයක්. ආ තමන්ගේ වරද අනුන් දැනගන්නවට අකමැති වීම සහ ඒකෙදි කේන්ති යන එක. ඕ තව එකක් කවුරු හරි Tamanට චෝදනා කරනවා නම් මේක රහසින් කතා කළා නම් හොඳයි කියලා හිතනෝ ඒත් ප්‍රසිද්ධියේ චෝදනා කරද්දි කේන්තියනෝ හරි ඒ කියන්නේ විවේචනය දරා ගන්න බැරිකම වගේ දෙයක් ඒ වගේ තව මට චෝදනා කරනවා නම් මට ගැළපෙන මං කැමති කෙනෙක් විතරක් ඒක කළ යුතුයි කියලා හිතනවා. එහෙම නැති කෙනෙක් චෝදනා කරද්දී අමනාප වෙනවා. හ්ම්. තව මොනවද මේ ලාමක ආශාවන්? ශාස්ත්‍රුන් වහන්සේ ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ බණ කියද්දී මගෙන්ම කරුණු අහලා මාව මුල් කරගෙන දේශනා කළා නම් හොඳයි කියලා හිතනවා. එහෙම නැතු අනිත් අයගෙන් අහද්දි කේන් තියනවා. ආ, Tamanට විශේෂ තැනක් ඕනේ කියන අදහස. ඔව් ඔව්. ඒ වගේම පිණ්ඩපාතේ වඩිද්දි මම තමයි ඉස්සරහින් මේ යන්න ඕන කියලා හිතන එක දානශාලාවට ගියාම මට තමයි මුල්ම ආසනය ලැබෙන්න ඕන මුල්ම දාන් ටික ලැබෙන්න ඕන කියලා හිතන එක. අනුන්ට ඒව ලැබෙද්දි එදකොට කේන්ති යනවා අමනාප වෙනවා. දානෙන් පස්සේ අනුමෝදනා බණ කියන්න මටමයි අවස්ථාව ලැබෙන්න ඕන කියලා හිතනවා. අනුන් කියද්දි කේන්ති යනවා. මේක භික්ෂූන් වහන්සේලාට ආදාළව දේශනා කළත් ගිහි අපිටත් මේවා යම් යම් විදිහක අදාළ වෙන්න පුරවන් නේද? තනතුරු පිළිගැනීම වගේ දේවල් එක්ක. අනිවාර්යයෙන්ම මේ මූලික මිනිස් ස්වභාවයන්. තව තියෙනවා ආරාමයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ආවම මමමයි යාළට බණ කියන්න ඕන කියලා හිතනවා. අනිත් අය කියද්දි කේන්ති යනවා. හ්ම්. එයාගෙන් ලැබෙන ගරු බුහුමන් ලැබෙන පිරිකර එයාව මටම ලැබෙන්න ඕන කියලා හිතනවා. අනුන්ට ලැබෙද්දි තම නම වෙනවා. අන්තිමට අර ලාභ සත්කාර ගැනත් කියවෙරෝ නේද? හොඳ සිවුරු, දානේ, සේනාසන. ඔව්. මට තමයි හොඳම සිවුරු ලැබෙන්න ඕන, ප්‍රණීතම දානේ ලැබෙන්න ඕන, හොඳම සේනාසනේ, සැප පහසුම කුටිය ලැබෙන්න ඕන, හොඳම ගිලන්පස බෙහෙතේත් ලැබෙන්න ඕන කියලා හිතනවා. අනුන්ට ඒවා ලැබුණොත් ඉතින් කේන්ති යනවා. මේ ඔක්කොම ලාමක ආශාවන් නිසා හටගන්න උපක්ලේශ. ඒ කියන්නේ හිත කිලිටි කරන දේවල්. හරිම පුළුල් ලැයිස්තුවා. ඉතින් මේ වගේ උපක්ලේශ හිතේ තියාගෙන ඉන්න එකේ බලපෑම මොකද්ද? සූත්‍රයේ ගැනත් කියනවා. මේ වගේ පහත් ආශාවන් අකුසල් හිතේ තියෙන එවෙන් මිදිල නැති භික්ෂුවක් ගැන හිතන්න. එයා සමහර වෙලාවට අරණ්‍යයක වෙන්න පුනහන ඉන්නේ. ඔව් හුදකලාවේ. පිණ්ඩපාතෙන් විතරක් වෙන්න පුනහන යපෙන්නේ. පාංශුකූලික. ඒ කියන්නේ අහුලපු රෙදි කෑලි වලින් කරගත්තු සිවුරු වෙන්න පුරුවන් දරන්නේ. හරිම කටුක ජීවිතයක් වගේ. ඔව්. ඒත් එහෙම හිටියත් අර හිතේ තියෙන කිලිටි නිසා අනිත් සබ්‍රහ්මචාරි භික්ෂූන් වහන්සේලා එයාට ගරු කරන්නේ නැහැ සත්කාර කරන්නේ නැහැ. ඒකටත් උපමාවක් තියෙනව නේද? ඔව්. අර තඹභාජන උපමාවම තමයි. ඒක හරියට පිරිසිදු තඹභාජනයක දාපු මලකුණක් වගේලු. හ්ම්. භාජනය පිරිසිදු වුණාට ඇතුලේ තියෙන පිළිකුල් දෙයක් නේ. පියන වහලා තිබ්බට ඇරලා බැලුවම පිළිකුලක් ඇති වෙනවා. ඒ වගේ ඒ භික්ෂුව දිහා බලද්දිත් ගෞරවයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ලාමකාශාවන් නැති කරගත්ත කිනා, උපක්ලේශ ප්‍රහීන කරපු කිනා. ආ ඒ භික්ෂුව සමහර වෙලාවට ගමේ පන්සලක වෙන්න පුළුවන් ඉන්නේ. ගිහියෝ දෙන සිවුරු පිරිකර වෙන්න පුළුවන් පාවිච්චි කරන්නේ. කියලා එයාට ගෞරව කරනවා, සත්කාර කරනවා. ඒකටත් අර වාජන උපමාවමද? ඔව්. ඒක හරියට පිරිසිදු තඹ වාජනයක දාපු රසවත් ප්‍රණීත කෑමක් වගේ. බත් මාළු පිණි වගේ දෙයක්. ඒක දකිද්දිත් සතුටු හිතනවා, කන්නත් ආස හිතනවා. අන්න ඒ වගේ අර පිරිසිදු භික්ෂුව දකිද්දිත් ගෞරවයක් සතුටක් ඇති වෙනවා. හරිම අපූර්වයේ පැහැදිලි කිරීම. මේ ටික අහගෙන ඉන්නකොට ආයිෂ්මත් මහා මොග්ගල්ලාන හාමුදුරුවන්ට වෙනම අදහසක් එනවා නේද? උන්වහන්සේ වෙනස්ම උපමාවක් ගේනවා. ඔව් ඔව්. උන්වහන්සේ කියනවා මේ සාරිපුත්ත හාමුදුරන්ගේ දේශනාව අහද්දී උන්වහන්සේට මතක් වුණා කියලා කතාවක්. මොකක්ද ඒ කතාව? කරත්තරෝද හදන වඩුවෙක් ගැන එයාගේ නම සාමීති. තව තාපසයෙක් ඉන්නවා පණ්ඩු පුත්තා කියලා. මේ තාපසයා බලන් ඉන්නවා අර වඩුව රෝද හදන දිහා. බලන් ඉඳලා හිතින් හිතනවා අහ මේ රෝදේ මෙතන පොඩි වරදක් තියෙනවා මෙතන පොඩ්ඩක් උස් පහත් වෙලා වගේ දේවල්. හිතින් විතරද? ඔව්. හිතින් විතරයි. ඒත් පුදුමේ කියන්නේ අර සාමීති කියන වඩුවා හරියට අර තාපසයා හිතන දේ දන්නෝ වගේ ඒ හිතපු තැන්වල වරද හරිගස්සනවා. ආ එහෙම කරද්දී අර පණ්ඩුපුත්ත තාපසයට හරිම සතුටුයි. එයා කියනවා මේ වඩුවා මගේ හිතේ තියෙන දේ දැනගෙන හදවතකින් හදවතක් දැනගෙනව ගැන මේක හදන්නේ කියලා. හරි පුදුම කතාවක්. ඉතින් ඒක මේ දේශනාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? මොග්ගලාන හාමුදුරුව කියන මේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ධර්මදේශනාවත් අර වඩුවා වගේ කියලා. ඒ කියන්නේ? ඒ කියන්නේ සමහර අය ඉන්නවා ශ්‍රද්ධාවකින් නෙවෙයි පෙරිදි වෙලා තියෙන්නේ. කපටි, අහංකාරී, චපල, ඉන්ද්‍රිය සංවරයක් නැහැ, කුසීතයි, ප්‍රඥාවකුත් නැහැ. අන්න ඒ වගේ භික්ෂූන්ගේ හිතේ තියෙන දොස් අර වැරදි මේ ධර්මදේශනාවෙන් හරියට අර වඩුවා ලී සැහැල දානවා වගේ සැහැල දමනවා කියලා කියන්නේ කියන්නේ අඩු කරනවා ඉවත් කරනවා. ආ ඒ කියන්නේ වැරදි හදාගන්න මගක් මේකෙන් ලැබෙනවා. ඔව්. ඒ වගේම අනිත් පැත්තෙන් කවුද ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ඉන්නේ? අවංකයි, ගුණවත්, ඉන්ද්‍රිය සංවරයි, වීරියවන්තයි, ප්‍රඥාවන්තයි, භාවනා කරනවා ඔව් යහපත් භික්ෂූන්. අන්න ඒ වගේ භික්ෂූන් මේ ධර්මය අහලා හරිම සතුට වෙනවා. ඒක හරියට රසවත් දෙයක් බොනවා වගේ, කනවා වගේ සතුටින් පිළිගන්නවලු. ඒකටත් උපමාවක් තියෙනවා. ඔව් ඒක හරියට හොඳට නාලා කරලා පිරිසුදු වෙච්ච තරුණියක් හරි තරුණයෙක් හරි ලස්සන අලුත් මල් මාලාවක් හම්බුනාම සතුටින් මේක ඔළුවේ පැලඳිනවා වගේ. හරිම ලස්සන උපමාවක්. ඒ කියන්නේ මොග්ගල්ලාන හාමුදුරෝ මේ දේශනාව අගය කරනවා. මේකෙන් පින්වත් භික්ෂූන් අකුසලෙන් මුදවලා කුසලයේ පිහිටවනවා කියලා. හරියටම හරි. උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ ප්‍රඥාව අගය කරනවා. අවසානයේදී මේ දෙමාරහතන් වහන්සේලා දෙනම එකිනෙකාගේ මේ වටිනා අදහස් ප්‍රඥාව ගැන සතුටු වෙනවා. හ්ම්. ඇතරම හරිම ගැඹුරු වටිනා සාකච්ඡාවක්. ඉතින් මේ අනංගන සූත්‍රයෙන් අපිට එදිනදා ජීවිතයට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද කියලාද හිතෙන්නේ? මට හිතෙන්නේ ප්‍රධානම දේ තමයි අර තමන්ගේ හිතේ තියෙන කිලිටි අර ලාමක ආශාවන් ඒ කියන්නේ උපක්ලේශ ගැන නිතරම සිහියෙන් ඉන්න එක. ඒව තියනවද නැද්ද කියලා දැනුවත්ව ඉන්න එක. දැනුවත්කම. ඔව්. දැනුවත්ව ඉඳලා ඒව තියනවා නම් ඒව නැති කරගන්න උත්සාහ කරන එකේ වැදගත්කම. අර තඹ භාජනයේ උපමාව වගේ දැනගත්තොත් තමයි පිරිසිදු කරන්න උත්සාහ කරන්නේ. ඒක ඇත්ත. නොදන්නෝ නම් ඉතින් තවත් කිලිටි වෙනවා. ඔව් ඒ වගේම කෙලස් නැති වුණත් ඒ ගැන දැනගෙන ඉන්න එක වැදගත්. නැත්තම් ආයෙත් කිලිටි වෙන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම පොඩක් හිතන්න දෙයක් ඉතුරු වෙනවා නේද? ඔව්. අපිත් අපේ එදිනෙදා ජීවිතේදී පොඩි පොඩි දේටත් සමහර වෙලාවට අපි නොදැනුවත්ම මේ වගේ සියුම් ලාමක ආශාවන් හිතේ තියාගෙන ඉන්නවද? හ්ම් අර කීර්තිය, ලාභය, අනිත් අයගේ අවධානය වගේ දේවල් ගැන. ඔව්, ඒ නිසා සමහර වෙලාවට හිතේ පොඩි හරි කේන්තියක්, අමනාපයක් ඇති වෙනවද? ඒ වගේ සියුම් දේවල් අපි හඳුනා ගන්න උත්සාහ කළොත් ඒක අපේ හිතේ සාමය වැඩි කරගන්න වඩා සංසුන් වෙන්න දෝවක් වෙයි නේද?